නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි මේ ධර්ම දේශනාව වගේම තව ධර්ම දේශනා කිහිපයක් ඒ වගේම ඊට අදාළ ධර්ම සාකච්ඡාවන් තුලින් දානය කියන කාරණාව ඉස්මතු කරන්න කල්පනා කරා ඒකට හේතුව තමයි දානය පිළිබඳව බොහෝ ධර්ම දේශනා ඇහෙනවා. ඇහුණට තමන්ගේ ධර්ම මාර්ගයක් දියුණු වෙන ආකාරයට ඒ දානය කියන එකේ කෙනෙක් යෙදෙන්නේ කොහොමද කියන කාරණාව ඉස්මතු වෙනවා බොහොම අල්පයි. දානි සැප විපාක ගැන බොහෝ සෙයින් කතා කරන එකක්ම පමණයි තියෙන්නේ. එහින්ද අපෙන් ඉල්ලීම් වගේකුත් කරා මේ පිළිබඳව කතා කරන්න කියලා. ඒ හින්දා මේ මේ ධර්ම දේශනාවෙන් ඒ වගේම ධර්ම දේශනා කිහිපයකින් අපි දානය කියන මාතෘකාව යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකේ මම මුලින්ම කිව්වොත් එහෙම දැන් දානය කියන කාරණාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්පුරුෂ දාන අසත්පුරුෂ දාන කියලා ඉවරලා සත්පුරුෂයෙක් දන් දෙන ආකාරය අසත්පුරුෂයෙක් දානීය දෙන ආකාරය කියලා දෙකක් ධර්ම විස්තර වෙනවා. ඒත ඒ හින්දා අපි ඔබට මුලින්ම ඒ සත්පුරුෂ භාවය අසත්පුරුෂ භාවය කියන අනුපිළිවෙල දේශනාවල දේශනාංක 4 යටතේ වැටලා තියෙන දේශනාවල් අහන්න කියලා යෝජනා කරනවා. ඒ කරුණු තේරුම් ගැනීමත් හිතේ තබාගෙන ඒ වාගේම විශේෂයෙන්ම කුසල් අකුසල් පිළිබඳ විග්‍රහය එනවා ඊට පස්සේ අනුපිළිවෙල දේශනාවල මුල දේශනාංක 10ට ළඟ දේශනාවක අන්න ඒ ටික ඇතිව මේක අහන කෙනෙකුට මේක හොඳට පැහැදිලිව තේරෙයි අනික් කෙනාට මේක කාරණාව සම්පූර්ණයෙන් ගැනීමේ හැකියාව අඩු වෙයි කියලා අපි කල්පනා කරනවා දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් මම නැවත් සත්පුරුෂ ස්වභාවය අසත්පුරුෂ ස්වභාවය පැහැදිලි කරන්නම්. එතකොට අපි ඒක එක කෝණයක් විතරක් පැහැදිලි කරනවා. දැන් අසත්පුරුෂ ස්වභාවය කියලා කියන්නේ මේ මේ මිනිස්සෙගේ මානසිකත්වයේ ප්‍රകൃතියෙන්ම සකස් වෙන ස්වභාවය. ඒ කියන්නේ මිනිසෙක් වේවා සත්වයන්ගේ ප්‍රകൃතියෙන්ම සකස් වෙන ස්වභාවය ඒ මොකද්ද? සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කෝල. මේ සත්වයෝ සැපයට කැමති දුක පිළිකුල් කරනවා. එතකොට එහෙම සත්වයක් එයාට මේ අර ඉස්සරහා දැකීමේ නුවණ යමක් කරුණු හොඳට තේරුම් ගැනීමේ නුවණ වැටහීමේ ශක්තිය අඩු නම් එයා තමන්ගේ සැපයට කැමති හින්දා කොහොම හරි තමන්ගේ සැපේ හොයන්න උත්සාහවත් වෙනවා. ඒකට කියනවා ආත්මාර්ථකාමීත්වය කියලා. ඒ කියන්නේ තමන් කොහොමද සැපයටපත් වෙන්නේ තමන් කොහොමද පහසුවටපත් වෙන්නේ ඒක වෙනුවෙන් අනික් කෙනෙකුට ඕන දෙයක් වුණාට ප්‍රශ්නයක් නැහැ. කියන මානසිකත්වය එහෙම සිටි එයා වචන කියනවා වෙන්නත් පුළුවන් වචන නොකියනවා වෙන්නත් පුළුවන් නමුත් ඒ මානසිකත්වය එයා සිතේ පවත්නවා. ඒ හින්දා එයා බොහොම ආත්මාර්ථකාමී කෙනෙක් වෙනවා. එයා යමක් කරන්නෙම තමන්ගේ පැත්තට යමක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එයාගේ හිත පටු වෙනවා. පටු වෙනවා කියලා කියන්නේ ඒක හිතක් පළල් වෙන්නේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා වලින්. ඒක ඒ දේශනාවේදී අපි විස්තර කරලා තියෙනවා. මෙයා ඒ පැත්තක් බලන්නේ නැති හින්දා අනිත් අය ගැන ලෝකය ගැන මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා ස්වභාවය බොහෝම අල්ප ස්වභාවයේ පවතින හින්දා මෙයාගේ මානසිකත්වයේ මෙයා නැවත නැවත කටයුතු කරන්නේ අකුසල් සහගත තමන්ගේ පැත්තට කොහොම හරි පහසුවෙන් සැපයෙන් ඉන්න කියන මානසිකත්වයකින් අන්නේ මානසිකත්වයේ තුල එයාගේ හිත පටුවීමකට ලක් වෙනවා. අන්න ඒ ස්වභාවයට තමන්ගේ ජීවිතේ ගමන් කරනවා නම් ඒකට කියනවා අසත්පුරුෂ ස්වභාවය කරා ජීවිතය යනවා කියලා ඒ ස්වභාවය ප්‍රකටව තමන්ගේ ජීවිතයේ තියෙනවා නම් ආත්මార్థකාමීත්වය එක්ක සමග යෙදුණු අකුසල ස්වභාවය එයාට කියනවා අසත්පුරුෂ කෙනෙක් කියලා කියනවා. ඊට පස්සේ සත්පුරුෂ ස්වභාවය කියන්නේ ඔකේ අනිත් පැත්ත. එතකොට ඒ කියන්නේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවෙන් යුතු ලෝකෙ ගැන යහපත් හැඟීමෙන් යුතු කෙනෙක්. එතකොට එයා තමන්ගේ සැපය වෙනුවෙන් අනිත් අය ගැන අනිත් අයට අයහපතක් වෙන විදිහට කටයුතු කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. තමන්ගේ සැපයට කැමති ඒත් ඒ වුණාට අනිත් අයට අයහපතක් වෙන්නේ නැතුව තමන්ගේ සැපය කරා ජීවිතේ කොහොමද මෙහෙවන්නේ කියන කාරණාව තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල තමන්ට වෙහෙසක් තිබුණත් අපහසුවක් තිබුණත් අනිත් අයගේ සැපය කරා අනිත් අයගේ සැපය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා. අන්න ඒ මානසිකත්වය මේ තිරිසන් සත්වයන්ගේ නිරේ තියෙන මානසිකත්වයක් නෙමෙයි. ඒ මානසිකත්වයට කියනවා පළල් මානසිකත්වයක් කියලා. පළල් සිතක්. ඒ පළල් සිතක් එයාගේ සකස් වෙන්නේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා ස්වභාවය නිසා. එතකොට ඒ කරුණුව ඔස්සේ එයා ජීවිතේ ක්‍රියාත්මක වෙනකොට එයාගේ ආත්මාර්ථකාමීත්වය කියන පැත්ත නැති වෙලා. ඒ කියන්නේ තමන්ගේ පැත්තටම යමක් ගැනීමේ අදහස කියන කාරණාව නැති වෙලා එතුලින් සකස් වෙන පටුසිත කියන එක නැති වෙලා ලෝකයට යහපතක් අනිත්‍යයට යහපතක් කියන කාරණාව ප්‍රමුඛ වෙච්ච එතුලින් තමාගේ ජීවිතයට යහපතක් සකස් කරන්න ඕනි කියන කාරණාව යෙදෙන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒකට කියනවා පරාර්ථකාමීත්වය කියලා. ඵල සිත සකස් වෙනවා. අන්න එහෙම ක්‍රියාත්මක කරන කෙනා සත්පුරුෂ ස්වභාවය වෙත ගමන් කරනවා කියනවා. ඒ ස්වභාවයත් එක්ක යෙදුණු කුසල සහගත මානසිකත්වය වල එයා හැසිරෙනවා. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් ගාව ඒ ගතිගුණ ලක්ෂණ බොහොම බහුල වශයෙන් තියෙනවා නම් ඒ සත්පුරුෂ ස්වභාවයට අදාළ පරාර්ථකාමීත්වය, මෛත්‍රී කරුණා, මුත්තා උපේක්ෂා කියන ගුණාංග ආදිය ඒ වගේම අකුසල් අඩුවෙන් භාවිතා කරන ස්වභාවය එයාට කියනවා මේ සත්පුරුෂ කෙනෙක් කියලා කියනවා. මීට වඩා මේ කාරණා විස්තර වශයෙන් විස්තර කරලා තියෙනවා ඒ සත්පුරුෂ භාවයේ අසත්පුරුෂ භාවයේ පිළිබඳ දේශනාවලදී ඒක නැවත අහලා මේ කාරණාවට යොමු වෙන්න. මොකද මේ දානය කියන කාරණාවේදී ඕක නැවතත් අපිට තේරුම් ගැනීමට අවශ්‍ය වෙන හින්දා. දැන් අපි දානය කියන මාතෘකාව පැත්තට හැරනොත් එහෙම දැන් එතකොට දැන් දානය කියන pāli වචනේ තේරුම තමයි දීම පරිත්‍යාගය කියන එක. එතකොට යමක් තවත් කෙනෙකුට දෙනවා. යමක් තවත් කෙනෙකුට පරිත්‍යාග කරනවා. විශේෂයෙන් තමන්ගේ දෙයක් වෙන කෙනෙකුට දෙනවා. තමන්ගේ දෙයක් අනිත් අයට පරිත්‍යාග කරනවා කියන එක තමයි දාන කියන වචනේ සරල අර්ථය වෙන්නේ. එතකොට මෙතනදිම අපි තේරුම් ගන්න ඕනේ ඇයි අපි එහෙම දෙයක් කරන්නේ කියන කාරණාව. දැන් මම මෙතන අසත්පුරුෂ දාන ස්වභාවයට යන ආකාරය කියන්නේ අසත්පුරුෂ කෙනෙක්ගේ මානසිකත්වය කොහොමද හැසිරෙන්නේ කියන කාරණාව මෙතන පැහැදිලි කරන්න යන්නේ. ඒ කියන්නේ දැන් ඔබ Taman තුලින් බැලුවොත් එහෙම අපි හැම දෙයක්ම කරන්නේ මේ ඒකෙන් යමක් බලාපොරොත්තුෙන්. ඒක තමා ඇත්ත. ඒක හොඳට බලන්න. ඒ කියන්නේ ඒකෙන් සැපයක් පහසුවක් බලාපොරොත්තුෙන් තමයි අපි යමක් කරන්නේ. අපි දැන් මෙතන ඉඳන් ඉඳලා අපේ කකුලක් එහාට මෙහාට කරනවා නම් අතක් එහාට මෙහාට කරනවා නම් අපි ඒක කරන්නේත් අපේ පහසුවක් සැපයක් බලාපොරොත්තු වෙයි. ඒ කියන්නේ තව විදියකින් අපි කිව්වොත් එහෙනම් මේක මේ විදිහට කියන්න පුළුවන් අපි චේතනාත්මකව කරන දේවල් තියෙනවා. ඒ චේතනාත්මකව කරන දේවල් කරන්නේ ඒ දෙයක විපාකයක් ඵලයක් අපි දකින හින්දා. ඒක මේ දේ මෙහෙම කරපුවාම මෙහෙම වේවි කියලා නැත්තම් මෙහෙම වෙනවා කියලා එයා ගැන එයාගේ තියෙන විශ්වාසයක්. ඒ වගේම ඒ සමහරලාට ඒ විශ්වාසයෙන් ඉදිරියට ගිහිල්ලා දැක්මක්. ඒ කියන්නේ ඒ විශ්වාසය හොඳට හිතේ ස්ථාවර වෙච්ච ඒ අනුවම දකින මානසිකත්වෙකුත් තියෙනවා. අන්න ඒ ස්වභාවයේ ඉඳලා තමයි අපි ජීවිතේ යමක් කරන්නේ. මේක ජීවිතේ හැම ක්‍රියාවකටම පොදුයි. උදාහරණයක් විදිහට ඔබ කල්පනා කරන්න ඔබ පුටුවක ඉඳගත්තා නම් ඇයි ඉඳගත්තේ කියන කාරණාව කල්පනා කරොත් ඔබට තේරෙයි ඔබට එහෙම හිතුනේ මෙන්න මේ හින්දා. ඊට පස්සේ ඔබ පුටුවෙන් නැගිට්ටා නම් ඇයි නැගිට්ටේ කියන කාරණාව කල්පනා කරන. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කරන්න මෙහෙම දෙයකට තමයි නැගිට්ටේ කියන එක. පැහැදිලි නේද? ඕක ජීවිතයේ අධ්‍යාපන ආදී විවාහයන් රාකිරක්ෂා සියලු කාරණාවල චේතනාත්මක කරන සියලු අවස්ථාවලදී ওই කාරණාව යෙදෙනවා. එතකොට මම මේක මේ මූලික මනුෂ්‍ය ස්වභාවය පැහැදිලි කරන්න ගත්තේ මූලික සත්ව ස්වභාවය. එතකොට අපි යම් ඵලයක් දකින හින්දා ඒකේ අවුට්පුට් එකක් දකින හින්දා මෙන්න මේ විදිහට ඒ නැත්තම් ඒ අවුට්පුට් එක ගැන විශ්වාස කරන හින්දා ඒ ඒ විදිහේ අවුට්පුට් එකක් ලබන්නම් ඒ විදිහේ ඵලයක් ඒ විදිහේ විපාකයක් ලබන්නම් මෙන්න මේ විදිහේ හේතුවක් හදන්න ඕනේ කියලා ඉවරලා හේතුව පැත්තට යොමු වෙනවා. යොමු වෙලා අපි මොකද කරන්නේ හේතුව සකස් කරනවා. ඒ ඵලය බලාපොරොත්තුෙන් ඒ විපාකය බලාපොරොත්තුෙන් අපේ ජීවිතවල සියලු සත්‍යයන්ගේ ජීවිතවල ඔන්න ඔය ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් අපි බැලුවොත් එහෙම දැන් මේ කාරණාව දානය කියන කාරණාවටම අපි ගලපලා දැන් බැලුවොත් එහෙම දැන් දීම කියලා කියන්නේ පරිත්‍යාගය කියලා කියන්නේ හේතුවක් නේ හේතුවක් එතකොට හේතුඵල දිගටම සංදිවල එක අවස්ථාවක හේතුව කියලා ගන්න පුළුවන් එක දීම පරිත්‍යාග කියන එක එතකොට ඇයි දෙන්නේ ඇයි පරිත්‍යාග කරන්නේ කියන එකට උත්තරය තමයි ඒකේ ඵලය විපාකය කියන එක මොකද්ද එහෙම දුන්නාම වෙන්නේ මොකද්ද පරිත්‍යාග කරපුවාම වෙන්නේ කියන එක තමයි ඒකේ ඵලය විපාකය. දානේ ඵලය දානේ විපාකය කියන එක. එතකොට ඒ දානේ ඵලය හරි නැත්නම් ඒ කියන අපි කිව්ව දානේ විපාකය පිළිබඳව එක එක්කෙනා තුල තියෙන්නේ එකිනෙකට වෙනස් වෙච්ච අදහස්. එකිනෙකෙනා තුළ තියෙන එකිනෙකට වෙනස් වෙච්ච අදහස්. එතකොට ඒ අදහස් වලට අනුරූපීව තමයි එයා ඵලයන් දකින්නේ. ඒ තමන්ගේ හිතේ තියෙන අදහස් වලට. ඒ අදහස් තමන් අහපු දේවල් ඊට පස්සේ තමන් කියවපු දේවල් ඒ දේවල් ගැන කල්පනා කරලා ඒ දේවල් ගැඹුරින් එයා සමහරට විමසලා ඊට පස්සේ ඒ දේවල් ගැන එයා හිතේ දැක්මක් ඇති කරගෙන තියෙනවා දිට්ටියක් ඇති කරගෙන තියෙනවා මේ කාරණාව මෙහෙමයි කියලා එයා ගැන විශ්වාසයක් නැත්නම් විශ්වාසයෙන් ඉදිරියට ගියපු ස්ථිර වෙච්ච අදහස් හිත්වල තියෙනවා විශේෂයෙන් අපි මේ දානය කියන කාරණාව දිහා මේක බලමු එතකොට අන්න ඒ වගේ දානයේ ඵලය ගැන තියෙන විශ්වාසයන් අදහස් වලට අනුව ඒ දැක්මවල් වලට අනුව තමයි දානය දෙනවද නැද්ද කියන හේතුව අපි සකස් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. පැහැදිලි නේද? එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි ඔය ස්වභාවය ඔබ හොඳට තේරුම් ගත්තා නම් ඊට පස්සේ අපිට සමාජයේ ප්‍රකටව පේනවා දන් නොදෙන පිරිසක් ඉන්නවනේ. දානි කියලා කියන්නේ මොකද්ද? දීම, පරිත්‍යාග කිරීමට අකමැති එහෙම කොටසක් ඉන්නවා. එතකොට ඒකට හේතුවක් තියෙනවා. ඒක නිකන් නෙමෙයි. අපි කටියට බැනලා වැඩකුත් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද්ද? එයා එහෙම දීම පරිත්‍යාගය කියන එක කරන්නේ නැත්තේ එයා ඒ දීමේ පරිත්‍යාග කිරීමේ යහපත් ප්‍රතිඵලයක් එයාගේ එයාට යහපතක් වෙන ආකාරයේ දෙයක් සිද්ධ වෙනවා කියන එකක් ගැන විශ්වාසයක් නැහැ. ඒ වාගේ මේ පිළිබඳව දැක්මක් නැති හින්දා. ඇයි එහෙම එයාගේ කෙනෙක්ගේ හිතේ විශ්වාසයක් පැහැදීමක් දැක්මක් ඇති වෙන්නයි කෙනෙක්ගේ දීම පරිත්‍යාගය පිළිබඳව විශ්වාසයක් පැහැදීමක් නොමැති වෙන්නයි හේතුව මොකද්ද? ඒ කියන්නේ ඒ විශ්වාස පැහැදීම නැති කෙනාට ඒක ඇති වෙනත් ඉබේ නෙමෙයි. ඒක හේතුන්ගෙන් ඇති වෙලා තියෙන්නේ. මොනවද ඒ හේතු? එයා ජීවිතයේ අහපු දේවල් තියෙනවා. ජීවිතයේ අහපු දේවල් වලට අනුව කල්පනා කරලා තියෙනවා. කල්පනා කරලා ඒ අහපු කල්පනා කරපු දත්තවලට අනුව එයා නිගමන වලට ඇවිල්ලා තියෙනවා. නිගමන වලට ඇවිල්ලා මේ කාරණාව මෙහෙමයි කියලා නැවත නැවත කල්පනා කරලා ඒ පිළිබඳව ස්ථාවර වෙච්ච හිතේ අදහස් තියෙනවා. ඒවට ඒ අදහස් වලින් යුතුව ඒ කාරණාව දිහා බලනකොට අන්න ඒ දේවල් වලට දැක්මවල් කියලා කියනවා. එතකොට ආන්ගේ ස්වභාවයේ හින්දා තමයි කෙනෙක් දන් නොදෙන්නෙත්. ඒ කියන්නේ එයාගේ හිතෙන් එයා අහලා බැලුවොත් එහෙම මෙන්න මේ වගේ අදහස් තියෙනවා. මොනවද? දන් දුන්නට පින් කළාට ලැබෙන දෙයක් නැහැ. ඊට පස්සේ තව කියනවා මෙහෙම. ඒක බොරු කතාවක්. එහෙම මොනවා හරි ලැබෙනවා කියන එක බොරු කතාවක්. පරලෝ කියලා දෙයක් තියෙනවා කියන එකවත් මම විශ්වාස කරන්නේ කියලා එයා කියනවා. ඊට පස්සේ එම නිසා දානය කියන්නේ කියන්නේ ඒ දීම කියන්නේ නිකන් නාස්තියක් නිෂ්ප්‍රයෝජන දෙයක් තේරුමක් නැති දෙයක් ඒක අපරාධයක් ඊට වඩා හොඳයි ඒකේ මුදලින් අපි තමන්ගේ දෙයක් කරගන්න එක කියලා ඔන්න ඔය වගේ එයාගේ හිතේ ඇති වෙලා තියෙන විශ්වාසයක් තියෙනවා දැක්මවල් තියෙනවා විශ්වාස ගොඩාක් ඔය වගේ තියෙන්න පුළුවන් ඔයා නුරුපි දැක්මවල් තියෙනවා ඒ නිසා දීම පරිත්‍යාග කියන හේතුවෙන් සකස් වන්නා වූ ඵලය විපාකය ශූන්‍යයි හරි අපරාධයක් කියලා හරි දකිනවා නම් ඒ හේතුව සකස් කරන්න එයා කොහොමත්ම කැමති වෙන්නේ නැහැ. දැන් අපි ඉස්සරහට සත්පුරුෂ දාන වලට එද්දි මේ දීම පරිත්‍යාග කියන හේතුවෙන් සකස් වන්නා වූ ඵලයන් සමන්ගේ ජීවිතේ ප්‍රත්‍යක්ෂව දකිනාකාර ගැන කතා කරන්න යෙදෙනවා. එතෙන්දි මම එක විස්තර කරන්නම්. දැන්ට මේ අසත්පුරුෂ කෙනාගේ මානසිකත්ව සකස් වෙලා තියෙන විදිහයි ඒක නිසා එයා දානේ දිහා දකින විදිහයි ඒ නිසා අසත්පුරුෂ කෙනෙක් ක්‍රියාත්මක වෙන ආකාරයයි පැහැදිලි කරන්න. එතකොට සද්ධාවන්ත හිතුව මෙතුණනේ අන්න ඒ වගේ මේ දානේ කියලා කියන්නේ තේරුමක් නැති දෙයක් අපරාධයක් නිෂ්ප්‍රයෝජන දෙයක් ඒකේ ප්‍රතිඵලයක් නැහැ කියලා දකින කෙනෙක් ඒ මානසිකත්වය නැවත නැවත පවත්වනකොට එයා අන් අයට කිසිවක් දෙන්න අකමැති ඒ වගේම තමන්ගේ දෙයක් වෙන කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නවට අකමැති මසුරු කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අර ආත්මාර්ථකාමීත්වය කියන එක හිතේ සකස් වෙමින් වැඩෙන කෙනෙක් බවට පත් වෙනවා. මොකද එයාට දැන් එයාට මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා අපිට දක්වන්න වෙන්නේ අන් අය ගැනනේ. විශේෂයෙන්ම එතකොට අන් අය ගැන මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවල් දක්වන පැතර එයා හිතන්නවත් කැමති නැහැ. එයා තමන්ගේ පැත්තට යමක් ලැබෙන ආකාරයට තමයි දිගටම කටයුතු කරන් යන්න කැමති. එතකොට ආත්මාර්ථකාමීත්වයේ පටුසිතක් සකස් වෙමින් ඊට අදාළ අසත්පුරුෂ භාවයේ විත ජීවිතේ යනවා. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහේ අසත්පුරුෂ ස්වභාවයක් තියෙන කෙනෙක් පවා දන් දෙන අවස්ථාවල් තියෙනවා කියනවා. එතකොට ඒ දානවලට අසප්පුරුෂ දාන කියලා විස්තර කරනවා. ඒ කාරණාව ඔබ කල්පනා කරලා බලන්න. එතකොට දානයේ විපාකයක් දකින් නැති කෙනා ඒකේ ඵලයක් දකින් නැති කෙනෙක් ඇයි අනිත්‍යයට යමක් දෙන්නේ? අනිත්‍යයට යමක් පරිත්‍යාග කරන්නේ කියන කාරණාව කල්පනා කරන්න. එතකොට ඔබට තේරෙවි එක්කෝ ඒ අය දෙනවා තමන්ගේ ප්‍රසිද්ධියක් උස්සා. තමන්ගේ ගුණයක් ලෝකෙන් අහගන්න ඒ කැමැත්තෙන් දන් දෙනවානේ. දැන් මේ ලෝකේ එහෙම දේවල් තියෙන සමහරලාට සමහර ආයතන ඒ විදිහට කරනවා. සමහරලාට සමහර දේශපාලඥය සමහර මේ වෙලාවට මේ බොහොම දරුණු මිනිස්සු තමන්ගේ ප්‍රසිද්ධියක් යහපත් ප්‍රසිද්ධියක් ගුණයක් සමාජයෙන් ඇහෙන්න ඒ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් දන් දෙනවා. එතකොට ඒකට එතකොට එයා දානේ ඵලය දානේ විපාකය බුදුරන් වහන්සේ දේශනා කරපු විදිහට එතන ක්‍රියාත්මක කරන ධර්මතාවය නෙමෙයි බලන්නේ. පරාර්ථකාමීත්වයේ වෙත ගෙනියන්නා වූ පරාර්ථකාමීත්වය තුළින් තමාගේ ජීවිතේ සැපය සකස් කරන්නා වූ ධර්මතාවයක් ගැන එයාට අදහසක්වත් නැහැ. ඒ ගැන තේරුම් අරගෙන නැහැ. ඒ වුණාට එයා දකින්නේ මේ විදිහේ මං දන් දුන්නම් මේ විදිහට මිනිස්සු මං ගැන හොඳ කියාවි. මගේ අගුණ දකින්න එකක් නෑ. මගේ තියෙන වැරදි දකින්න එකක් නෑ. එතකොට මම මෙහෙම හොඳ දාන් දෙන යහපත් කෙනෙක් විදිහට දකීවි. කියලා ඒ වගේ බලාපොරොත්තු ටිකක් තියෙනවා. එතකොට ඒකිනුත් එයාගේ ආත්මාර්ථකාමීත්වයමයි එයා වඩා ගන්නනේ. මේ ඇයි දානයේ පරාර්ථකාමීත්වය කියන කාරණාවට යොමු වෙන ස්වභාවයේ පළල සිතක් සකස් කරන ස්වභාවවල ගැන එයාට හාංකවිසියක්වත් අදහසක් නැහැ. ඒ තුලින් හිතේ සැපයක් උපදිනවා කියන කාරණාවල් ගැන එහෙම කිසිම දැක්මක් නැහැ විශ්වාසයක්වත් නැහැ අඩුම ගානේ මෙයාට තියෙන්නේ මේ දානේ දෙන්නේ මෙයා ওই විදිහට තමන්ගේ ජීවිතේට ප්‍රසිද්ධියක් වගේ දේවල් මේකෙන් ලැබෙනවා එතකොට ආත්මාර්ථකාමීත්වයේ පැත්තටම ආත්ම පටුසිත තවත් පටුසිතක් බවට පත්වීම පැත්තටම අසත්පුරුෂ භාවයේ පැත්තටම තමයි ඒ දාන එල්ලා තියෙන්නේ ඒ වගේ දාන වලට බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂ දාන කියලා කියන්නේ. ඊට පස්සේ සමහරලාවට සමහර කෙනෙක් දෙනවා පරිත්‍යාග කරනවා ඊට වඩා දෙයක් ලබන අදහසින්. එහෙමත් තියෙනවා මිනිසුන්ගේ ජීවිතවල එයාට මොකක් හරි දෙයක් මේ ලබා ගන්න ඕනේ. එතකොට ඒක ලබා ගන්න ඕනේ හින්දා ඒකට හොඳ හිත සකස් කරගන්න ගිහිල්ලා යමක් දෙනවා. එතකොට ඒවත් මේ අර දානි විපාකය ඵලය පිළිබඳව පරාර්ථකාමීත්වය තුලින් සැපේ ඉදීම පිළිබඳව ඒ ගැන අදහසක් නැතිව විශ්වාසයක් නැතුව කරන්නා වූ දාන ඒවත් අසත්පුරුෂ දාන වෙනවා. එතකොට හැම වෙලාවෙම බලන්නේ අසත්පුරුෂ ස්වභාවය සත්පුරුෂ ස්වභාවය කියන එක කොහොමද වෙන්නේ කියන එක. එතකොට මේකත් මෙයා මේ විදිහට දීමක් පරිත්‍යාගයක් කරන්නේ Tamanට ඒකෙන් ඊට වඩා දෙයක් ලබා ගන්න අදහසින්. එතකොට හැම වෙලාවෙම Tamanගේ පැත්තට තමයි එයා ඊතලය යොමු වෙලා තියෙන්නේ Tamanගේ පැත්තට දෙයක් ලබා ගන්න අදහසක්. එතකොට ඒවත් අසත්පුරුෂ දාන බවට පත් වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට සමහර අය දන් දෙනවා. ඒ කියන්නේ දෙනවා පරිත්‍යාග කරනවා. මොකද ඒක ඒ තියෙන එක යාට කරදරයක්. සමහර ලාවට පරණ අල්මාරියක් වෙන්න පුළුවන් කැඩලා තියෙන්නේ. හරි කරදරයක් gedara තියෙන එක. සමහර ලාවට ඒක පරණ ඇඳුම් වෙන්න පුළුවන්. ඔය වගේ මොකක් හරි නැත්තම් සමහර ලාවට බාගෙට සවුත් වෙච්ච කෑම වල් වෙන්න පුළුවන්. එතකොට මේක මේ තියෙන එකත් එයාට ප්‍රශ්නයක් ගැටලුවක්. ඒ හින්දා ඔන්න ඔය ඕක කාට හරි එක සමහරලාට විසි කරනවා සමහරු එහෙමවත් දෙන්න අකමැති කොටසකුත් ඉන්නවා. සමහර අය කමක් නැහැ ඔන්න ඔය ඕන දෙයක් එකච්ච කරගත්තාවි කියලා. ඒ කියන්නේ අර පිළිගන්න කෙනා ගැන දෙනා කෙනා ගැන මෛත්‍රී කරුණාවකින් නෙමෙයි දෙන්නේ. සමහරලාවට මම මේක දුන්නාම එයා මං ගැන හොඳ විදියට හිතයි මං ගැන හොඳ විදියට බලයි කියලා වගේ අපේක්ෂාවල් තියෙනවා. ඒ වගේ අඩු ගානේ මට හිනාවෙයි මට ප්‍රශංසාවක් කරයි නැත්තම් මට මොකක් හරි උදව්වක් කරයි මට මොකක් හරි උපකාරයක් කරයි අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයකට තියේවි කියන අදහස් වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි Tamange පැත්තට යමක් ලබා ගන්න අදහසින් තමයි එයා ඒ පරණ දෙයක් වුණත් අහක දාන දෙයක් වුණත් දෙන්නේ. එතකොට බලන්න නැවත ඊතලය තමන්ගේ පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ දෙන්නේ මේක අනිත් පැත්තට ඊතලයේ තියෙන්නේ තමන්ගේ පැත්තට. එතකොට ඒ දානෙත් තමන්ගේ හිත පටවීම පිණිසම ආත්මාර්ථකාමීත්වයේ වැඩි වීම පිණිසම හේතු වෙනවා. ඒක පරාර්ථකාමීත්වයේ පිණිස හිත පළල් වීම පිණිස හේතු වෙන්නේ. ඔන්න ඔය විදිහට මේ මේ මිනිස්සු එකෙන් අසත්පුරුෂ කෙනත් දන් දෙන අවස්ථාවල් තියෙන සමහරලාවට වෙන කෙනෙක් කියපු හින්දා කරන්න දෙයක් නැති හින්දා දන් දෙනවා. එහෙම අවස්ථාවල් තියෙන. එතකොට එයා බොහොම අකමැත්තෙන් අනිත් අය ගැන ගැටි ගැටි කරන්න දෙයක් නැහැ මේක කියලා ද්වේෂ සහගත සිතින් දන් දෙනවා. නැවතත් එයාගේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවල් නැහැ. අර වදෙන් පොරෙන් බේරෙන්න නොකර මේක නොකර ඉන්න බැරි හින්දා මේක කරොත් ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා තමන්ගේ පැත්තටම ආත්මාර්ථකාමිත්වයේ පැත්තටම මානසිකත්වයේ පවත්වමින් තමයි ඒ දාන දෙන්නේ. ওই විදිහට ඔය වගේ නොයෙක් හේතු හින්දා තමන්ගේ පැත්තට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ආදී වූ නොයෙක් හේතු හින්දා මිනිසු දන් දෙනවා. ඔය සියලු දාන අසත්පුරුෂ දාන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒවා අසත්පුරුෂ දාන වෙන්නේ මොකද කියන එක දැන් ඔබ තේරුම් ගන්න ඕනේ අර අසත්පුරුෂ සත්පුරුෂ අසත්පුරුෂ භාවයේ සත්පුරුෂ භාවයේ කියන දේශනාව හොඳට ශ්‍රවණය කරලා ඒ කියන්නේ මෙයාගේ හිතේ ආත්මාර්ථකාමීත්වය නැතිවීම පිණිස පරාර්ථකාමීත්වය ඇතිවීම පිණිස හිත පළල්වීම පිණිස ඒ දාන හේතු වෙන්නේ ඒ හින්දා ඒ දාන අසත්පුරුෂ දාන කියනවා. තවදුරටත් ආත්මාර්ථකාමීත්වය සකස් වීම පිණිසම තමයි ඒ දානේ හේතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනා කිහිපයකින් මේක අඩංගු වෙනවා. අපි එක තැනක් බැලුවොත් එහෙම මජ්ක්‍ධිම නිකායේ තියෙනවා චූල පුන්නම සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. එතන අසත්පුරුෂ කෙනා දන් දෙන ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට අර වගේ මානසිකත්වයක් තියෙන අසත්පුරුෂ කෙනෙක් එයා දන් දෙනකොට ඔය වගේ තමයි එයා දන් දෙන්නේ මොකක් හරි ඔය වගේ හේතුවක් තියෙන්නේ ඒ දන් දෙන ආකාරවල දකින්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. හොඳට පැහැදිලිව බැලුවොත්. දැන් ඇත්තටම අපි පැවිදිලා බොහෝ කාලයක් ගිහිල්ලා තියෙන හින්දා මේ ඊට පස්සේ අපි බොහෝ දෙනා දන් දෙන තැන්වල භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඉන්න වෙලා තියෙන හින්දා අපි මේ සත්පුරුෂ භාවයෙන් යුතුව දන් දෙන එකයි අසත්පුරුෂ භාවයෙන් යුතුව දන් දෙන මේ ලක්ෂණ බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. ඔබට උනත් බෞද්ධ කෙනෙක් නම් බොහෝ වෙලාවට මේ කාරණා නැවත නැවත දැකලා තියෙන්න පුළුවන්. එතකොට පළවෙනි අර විදිහට අසත්පුරුෂ ස්වභාවය කෙනෙක් දන් දෙනකොට ඒකේ තියෙන පළවෙනිම ලක්ෂණය බුදුරණන් වහන්සේ කියනවා අසක්කච්ඡන් දානන්දේති කියනවා. සකස් කරලා නෙමෙයි දන් දෙන්නේ කියනවා. ඊට පස්සේ මේ සකස් කරලා කියන කාරණාව සකස් නොකර කියන කාරණාව අතර ගොඩාක් පැතිවලට පැතිරෙනවා. ඒ කියන්නේ මම ඔබට මෙහෙම කිව්වොත් එහෙම ඔබ කල්පනා කරන්නකෝ උදාහරණකින් ගන්නකෝ දැන් ඔබට හිතන්න ඔබ විශේෂ උත්සවයක් තියෙනවා කියලා හිතන්නකෝ විශේෂ උත්සවයකට අපි හිතමුකෝ වෙඩින් එකට ළඟම යාළුවෙක්ගේ වෙඩින් එකට නැත්නම් තමන්ගේ වෙඩින් එකට තමන්ගේ ළඟම ඥාතියෙක්ගේ වෙඩින් එකට වගේ සහභාගී වෙන්න තියෙනවා එතකොට ඔබ කොහොමද ඒක කරන්නේ ඔබ හිටියා ඉන්න විදිහටම හරි දැන් වැඩ කර කර හිටියා යන් කියලා ඉවරලා එහෙම යනවද එහෙම යන්නේ නේද ඔබ ඊට කලින් සූදානම් වීමක් තියෙනවානේ සමහරලාට වෙඩින් එකට සතියකට දෙකකට කලිනුත් සමහර මිනිස්සු සූදානම් වෙනවා. ඒකට මොකක්ද අඳින්නේ? ඒක කොහොම ඇඳුමක්ද අඳින්න ඕන? කොහොමද ඒක ගැළපෙයිද? මේකට මේක ගැළපෙයිද? මේ සපාතු දෙකට මේක ගැළපෙනවද? ටයි එක ගැළපෙනවද කෝට් එකට? කියලා එයා බොහොම කල්පනා කරනවා. ඊට පස්සේ තමන්ගේ කොණ්ඩේ පිළිබඳව කොණ්ඩේ මේ දැන් කොණ්ඩේ වැවිලා වගේ පොඩ්ඩක් කොණ්ඩේ කපන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ මූණේ රූපේ තව මොනවා හරි මේකප් පිළිබඳව කාන්තාවක් නම් ඒ වගේ ඒ සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ වෙඩින් එක දවසට හරි ඒ වෙඩින් එකට ඒ උත්සවයට සම්බන්ධ වෙන්න තියෙන දවසට එයා නානවා. නාලා හොඳට පිරිසුදු වෙනවා. පිරිසුදු වෙලා ඊට පස්සේ ලස්සනට ඒ ඇඳුම් ටික අඳිනවා. ඊට පස්සේ තෑග්ගක් ගන්නවා නම් ඒ තෑග්ගත් කලින් හොඳට හිතලා මතලා තමයි පිළිවෙලට ඒ තෑග්ග ගන්නෙ. තෑග්ග අරගෙන ඒක ලස්සනට පාර්සල් කරනවා කියලා දේකුත් කරනවානේ. ඊට පස්සේ බොහොම සිනාමුසු මුහුණින් යන්නේ. හිනා වෙලා සතුටින් යන්නේ. බලන්න මේ අවස්ථාවල් මිනිස්සු හැසිරෙන හැටි. ඊට පස්සේ එහෙම ගිහින් තමයි එයා ඒ උත්සවයට සම්බන්ධ වෙන්නේ. ඔන්න ඔය විදිහ ඕකට කියනවා එය අපිට කියන්න පුළුවන් එයා සකස් කරලා ඒ කාරණාවට යමුනේ කියලා. සකස් කරලා. ඒ කියන්නේ හොඳට මනාව ඊට අදාළ පසුබිම තේරුම් අරන් මොකද්ද කරන්න ඕනි කියන කාරණාව තේරුම් අරන් ඒක බොහොම සතුටින් ඉදිරිපත් වෙලා බොහොම කැමැත්තෙන් සතුටින් කරන්න ඕන දේවල් වල අඩුපාඩු නැති වෙන්න තමයි කරේ. අන්න ඕකට කියනවා සකස් කිරීම කියලා. එතකොට දැන් දැන් දානය කියන කාරණාවට එනකොට දැන් ඕකේ විපාකයක් දකින්න නැත්නම් ඵලයක් දකින්න නැත්නම් මේකෙන් තමන්ගේ ජීවිතයට අත්වන මේ යහපත පළල් සිතක් සකස් වීම හිත සැපවත් වීම මේ මේ විදිහට සසරේ සැප විපාක ලැබීම ආදී ඒ ස්වභාවයන් ගැන විශ්වාසයක් දැක්මක් නැත්නම් මෙයා මේ හේතුව හදන්නේ අර වගේ මොකක් හරි මේක නොකර බැරි හින්දා එහෙම නැත්තම් වෙන මොනවා හරි දේවල් බලාපොරොත්තු ඒ හින්දා එහෙම කෙනා ඒක සකස් කිරීමේ අවශ්‍යතාවයක් එයාට නැහැ. නේ? ඔන්න ඕක කොහොම හරි කරලා දාන්න මේ අපිට ඕකෙන් මහ දෙයක් ඕනේ. අපි මේම දෙයක් ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඕක කවුරු හරි ගිහිල්ලා කරලා දෙන්න කරලා දාන්න කියලා ඔය වගේ මානසිකත්වයක් තියෙන. අර විදිහේ සකස් කිරීමක් මෙයා කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන්ස් කියන අසත්පුරුෂ කෙනාගේ අර දැක්ම හින්දා අර විදිහේ දැක්මක් විශ්වාසය දානි පිළිබඳව යාගේ තියෙන දැක්මවල් විශ්වාස වලට අනුව මෙයා සකස් නොකොට දන් දෙනවා කියනවා. ඕක අපිට දකින්න තියෙනවා මේ ඒ ගිහි අය දන් දෙන තැන්වල ගොඩාක් තැන්වල ඉදි සමහර භික්ෂුන් වහන්සේලා දන් දෙන තැන්වල ඉදි පවා ඕක දැකලා තියෙනවා සකස් කරලා නෙමෙයි දන් දෙන්නේ. ඇයි සකස් කරලා දන් නොදෙන්නේ? එයා සකස් කරලා දන් දීමෙන් ඒක දානය දීම පිළිබඳව පරිත්‍යාගයේ පිළිබඳව ඒකෙන් ලැබෙන සැපසහගත විපාකයේ සැපසහගත ස්වභාවය පිළිබඳ අදහසක් විශ්වාසයක් පැහැදීමක් දැක්මක් තමන්ගේ ජීවිතේ නැති හින්දා ඊට පස්සේ ඒ වගේ කෙනෙක් අසත්පුරුෂ කෙනෙක් දන් දෙනකොට තව ලක්ෂණයක් බුදුරජාණන් වහන්සේ කියනවා මේ තමන්ගේ අත් වලින් නෙමෙයි දන් දෙන්නේ කියනවා. ඒ කියන්නේ දැන් සමහර මිනිස්සු ඉන්නවා සල්ලිකාර මිනිස්සු ඒ කට්ටියත් චැරිටි කියලා කරන්නේ නේද? දැන් බටහිර රටවල් වල නම් එහෙම දෙයක් තියෙනවා. ඒතකොට චැරිටි කියලා කරනකොට ගොඩක් වෙලාවට ඒ මිනිස්සයා පැත්ත පළාතේ එන්නෙත් නැහැ. සමහර ලාවට අර එනවා ෆොටෝ එකට පෙනී ඉඳයි ඒ වගේ Tamanට එතන ප්‍රසිද්ධියක් ලැබෙනවා නම් කියලා ඉවරලා අදහසකින් වගේ එනවා. ඒ කාරණාව කිරීමෙන් Tamanගේ ජීවිතේ සතුටක් උපදිනවා, සැපයක් උපදිනවා, යහපතක් උපදිනවා කියන කාරණාව පිළිබඳව ඒ මනුස්සයාට එහෙම විශ්වාසයක් නැහැ. එහෙම නැති කෙනා Tamanගේ අතින් දන් දෙන්නේ. අර වෙලාව යෝන්නම් අර ඉස්සරහට වෙලා මුලින්ම පොඩ්ඩක් ඕනම් කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ අත් දෙකෙන් නෙමෙයි ඒ කාරණාව කරන්නේ. එතකොට ඒක කියනවා මේ මේ තමන් දෙයත් වලින් තොරව දන් දෙනවා කියලා. අපි හිතමුකෝ උදාහරණයකට අපි නිකන් සරල උදාහරණයක් මේ වෙලාවේ මට මතක් වෙන එකක් ගත්තොත් එහෙම අපි තුන් ශ්‍රමදාන අවස්ථාව. අපි හිතමුකෝ සෑයක් ඉදි කරනවා. සෑයක් ඉදි කරනකොට මුල් ගලක් තියෙනවානේ. ඒතර මුල් ගල තියන්න සමහරලාවට ඔන්න ප්‍රභූ කවුරු හරි කට්ටියට ආරාධනා කරනවා. අපි දැකලා තියෙනවා සමහරලාවට අපි හිතමුකෝ දේශපාලනඥයෙකුට හරි කාටරි ආරාධනා කරා කියලා. එතකොට ඒ මිනිස්සයත් එනවා. ඒතොර ඒ මිනිස්සයා එතෙන්ට එන්නේ ප්‍රසිද්ධිය උදෙසානේ. මේ ප්‍රසිද්ධිය උදෙසා. ඒ අනිත් අය තමන්ව දැකලා මෙහෙම කරන කෙනෙක් කරන කෙනෙක් කියලා තමන්ට යහපතක් මේ කියන්නේ තමන්ට ලකුණු වැටේ කියන අදහසින් තමයි එන්නේ. ඊට පස්සේ අපි හිතමුකෝ මේ මිනිස්සයා මුල්ගල තිබ්බා කියලා. ඔබ ඊට පස්සේ දැකලා තියනවාද මේ මිනිස්සයා මේ දැන් මුල්ගල තියන්නෙත් අනිත් අය අනිත් අය ඒක දකිනින්දා. ඔබ දැකලා තිනවද ඒට පස්සේ මේ මිනිස්සයා පෑය දෙකක් මහන්සියලා වැඩ කරනවා. හරි අපි දැන් ශ්‍රමදානිකට න්යාවි දැන් මේ සෑයයි දිකන්නේ දැන් මොනවද කරන්න තියෙන්නේ කියලා හරි අපි එහෙනම් මෙහෙම කරමු මාත් එහෙනම් මෙතන සමාදාන කරමු දැන් ආපේකේ පැයක් අමාරක් කියලා කවදාවත් නැහැ. එහෙම දෙයක් වෙන්නේ එහෙම දෙයක් වෙන්නේ නැත්තේ එතකොට එයා ඒ දුන්න දානේ මොකක්ද එතනද? දෙන එයා දෙන දානේ අසත්පුරුෂ දානයක්. අසත්පුරුෂ දානය කියන එකේ ඒක තීරණය වෙන්නේ එයා දුන්නේ මොනවද? කොච්චර ප්‍රමාණයක් මතද? කියන එක මත නෙමේ පරිත්‍යාගේ කොයි තරම් ප්‍රමාණයක්ද ලොකු පරිත්‍යාගයක් අපිට ඒක මත නෙමේ තීරණය වෙන්නේ එයාගේ පැත්තෙන්. කුසල් අකුසල් තීරණය වෙන්නේ කරන කෙනාගේ මානසිකත්වයේ පැත්තෙන්. ලබන කෙනාගේ මානසිකත්වයේ පැත්තෙන් නෙමේ. ඒක අර කුසල් අකුසල් විග්‍රහය පිළිබඳව දේශනාව හොඳින් ඇහුවනම් ඔබට තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙයා තමන්ගේ අත්වලින් ඇයි එහෙම දන් නොදෙන්නේ? ඒ විදිහට කරන්නේ නැත්තේ ඇයි? එයා ඒකේ විපාකයක් යහපතක් ප්‍රතිඵලයක් එහෙම එකක් දකින්නේ නැහැ. ඒ විදිහ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහේ මේ කියන්නේ දානය කියන එකේ පින කියන එකේ සැපේ උපදවන ස්වභාවයක් හිත පළල්වන ස්වභාවය පරාර්ථකාමීත්වයේ කරා ගෙනියන ස්වභාවය එහෙම දෙකක් ගැන විශ්වාසයක් පැහැදීමක් දැක්මක් මෙයාගේ ජීවිතේ නැහැ. ඒ හින්දා එහෙම අය දන් දෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒක දකින්න පුළුවන් කියනවා තමන්ගේ අද්දකින් නෙමෙයි ඒ දාන දෙන්නේ. ඔබ මේක අනිත්‍යක ජීවිතවල දකින්න හැබැයි ඒ අය පහත් කරන්න නෙමෙයි ඒ ස්වභාවයේ හේතු ඵල ධර්මතාවය තේරුම් ගන්න ඒ වගේ විශේෂයෙන් තමන්ගේ ජීවිතවලත් මේක දකින්න තමන්ගේ ජීවිතවලත් ඒ හේතුඵල ස්වභාවය තේරුම් ගන්න තේරුම් අරගෙන ඒ අඩුපාඩු තියෙනවා නම් සකස් කරගෙන ඉදිරියට යන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ අසත්පුරුෂ කෙනා දන් දෙනකොට තව ලක්ෂණයක් තියෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ ඒක තමයි අචිත්තීකත්වා දානන්දේති. අචිත්තීකත්වා කියලා කියන එකේ තේරුම අපිට සරලව කියන්න පුළුවන් මේ ඒ කරන ක්‍රියාව ගැන මේ හොඳට හිතලා මතලා මේ ඒ කියන්නේ ගරු බුහුමන් සහිතව කරන්නේ කියනවා. ඒ කියන්නේ ගරු බුහුමන් කියන එකටත් ඒ වගේ ඒ වගේ අදහසක් එන්නේ. ඒ කියන්නේ දීම පිළිබඳව දීමෙන් ලැබෙන වෙන යහපත පිළිබඳව එයාට තේරුමක් නැහැ. ඒ ගැන එයාට විශ්වාසයක් පැහැදීමක් ගෞරවයක් නැහැ. ඒ වගේම තමයි ඒක ලබන අය පිළිබඳව පැහැදීමක් විශ්වාසයක් ගෞරවයකුත් නැහැ. ඔය දෙකම නැතුව තමයි මෙයා කරන්නේ. එතකොට එහෙම අය දන් දෙන තැන්වල අපි දැකලා තියෙන ඒ සමහරලාට එයා ඒ තමන්ගේ ඒ ගැන කිසිම මං ගණන් ගන්න නැති ස්වභාවය ප්‍රකට කරනවා. ඒ එතන ඉස්සරහින්ද ඕ මං ඕන්නේ ඔය කවුරු හරි ගිහලා බෙදන්න කියලා කියනවා. මට ඕන්නේ ඕව කරන්න කියලා වෙලා එහෙම. ඊට පස්සේ නැත්නම් එයා උස්සනින් කතා කරනවා නිකන් මම මේව ගණන් ගන්නෑ කියලා පෙන්වන්නේ. එතකොට එයාගේ දුර්වලතාවය, බුද්ධිමත් අඩු ස්වභාවය අර අසත්පුරුෂ ස්වභාවය කියන එක තමයි ප්‍රකට වෙන්නේ. උනාට එයාට ඒ පිළිබඳව තේරුමක් නැහැ. ඒ වගේ කට්ටිය එතකොට අචිත්තේකත්වා දානන්දේති. කියන්නේ සමහරලාට අපි හිතමුකෝ කාට හරි මොනවද දෙන ඔන්න මේ ගන්න කෙලෙවලා නිකන් ඇඟට දමල ගහනවා වගේ දෙනවා. එතකොට ඒකෙන් තේරෙන්නේ එයාට මේ ගැන ඒ දෙන දේ පිළිබඳව වේවා දෙන දේ කියලා කියන්නේ දෙන දේ වටිනාකම කියන නෙමෙයි මේ කියන්නේ දීම කියන දීම කියන ධර්මතාවය ඒකෙන් ඒකෙන් ජීවිතයකට අත්වෙන යහපත තමන්ගේ ජීවිතයට ඊට පස්සේ ඒකෙන් උදා කරන සැපසහගත ස්වභාවයවල පරාර්ථකාමීත්ව මානසිකත්ව ඒකේ සකසන විපාක නැත්නම් ලබන කෙනා තියෙන ගුණයන් පිළිබඳ කිසිම දෙයක් ගැන හැඟීමක් පැහැදීමක් විශ්වාසයක් අදහසක් නැතුව දන් දෙන්නේ. එතකොට ඒවට කියනවා ගරුබෝමන් රහිතව දන් දෙනවා කියලා අසත්පුරුෂ කෙනාගේ ওই ලක්ෂණෙත් දකින්න පුළුවන් ඒ ආ දාන දෙනකොට. ඊට පස්සේ තව අසත්පුරුෂ කෙනෙක්ගේ දන් දෙනකොට තියෙන ලක්ෂණයක් තියෙන පුළුවන් මේ විදිහේ ඒක තමයි අපවිද්ධං දානන්දේති කියනවා. ඒ කියන්නේ බැහැර කරන දෙයක් නැත්තම් බැහැර කරන අදහසින් දාන දෙනවා. දැන් සමහරලාට පරණ ඇඳුමක් නැත්තම් පිල්ලු පිල්ලු වේගෙන යන කෑමක් සවුත්තු වේගෙන යන කෑමක් සමහරලාට ඔහොම කෙනෙක් දෙනවා. එතකොට ඒක එයාට ඒ කියන්නේ තිබ්බත් කරදරයක් ඔන්න ඕක කාට හරි දීලා දාන්න කියලා දෙනකොට එයා ඒකේ චුට්ටක්වත් එයාගේ අදහසක් නැහැ අනිත් ඒ ලබන කෙනා ගැන මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවක් ගැන හාංකවිසියක්වත් නැහැ මෙයාගේ චේතනාව බැලුවොත් එම ඔන්න ඔය නිකන් තියෙන කුණු වෙලා යන එක ඔන්න ඔක දීලා දාන්න කාට හරි කියලා අර මේ ගැන තියෙන්නේ ඔය මේක අයින් කරන අදහසක් කාට හරි ඔන්න ගන්නව නම් ගත්තාවේ ඒක ගැන ප්‍රශ්නයක් නැහැ මෙයාට මේ හැබැයි මෙතනින් අයින් කරන අදහසක් අන්න එහෙම එතකොට පරණ ඇඳුම් මිනිස්සු දන් දෙනකොට පරණ කෑම් බීම සමහර පරණ ඇඳපුටු එහෙමත් මිනිස්සු එහෙම දන් දෙනවා. ඒ කියන්නේ ඒකේ දැන් ඔතනදී දැන් තේරුම් ගන්න ඕනි කාරණාව තමයි ඔතන ඇත්තටම ටිකක් විමසලා තේරුම් ගන්න ඕනි කාරණාවක්. සමා තමන්ගේ දෙයක් පරණ වෙන්න පුළුවන්. හැබැයි පරණ වෙන්න පුළුවන් වුණත් ඒක ලබන කෙනෙකුට ඒකේ විශාල යහපතක් තියෙනවා කියලා දකිනවා නම් ඒකේ ඒකත් එයාට ගරුබූමන් සහිතව කැමැත්තෙන්ම සකස් කරලා දන් දෙන්න පුළුවන්. එතකොට ඒක පරණ දෙයක් වුණා කියලා අසත්පුරුෂ දාන වලට වැටෙන්නේ නැහැ. පැහැදිලිද? ඊට පස්සේ මේ එහෙම නැතුව ඒ විදිහට නැතුව අර අපි ඔය කියපු විදිහට නිකන් අයින් කරන අදහසින් අයින් කරන දෙයක් දන් දෙනවා නම් ඒක අසත්පුරුෂ දාන වෙනවා. ගොඩාක් වෙලාවට මිනිස්සු පන්සල් වලට වගේත් ඒ වගේ දේවල් දෙනවා. එහෙම. ඒ වගේ කියන්නේ ওই පාවිච්චි කරන්න බැරි මොනවා හරි පරණ වෙච්ච මොනවාහරි දෙයක් දෙනවා. එතකොට එහෙම අපිට ස්වාමීන් වහන්සේලාත් කියලා දෙනවා මෙන්න මෙහෙම එකක් පූජා කරා මේක මිනිස්සෙට කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි දෙයක්. ඉතින් අර ගෙනල්ලා දෙනකොට අර ස්වාමීන් වහන්සේ මේ මිනිසයාගේ හිතරේ දෙයි කියලා ඉවරලා මුකුත් නොකිය ඒක පිළිගන්නවා. එතකොට ඒ වගේ ස්වභාවවල අසත්පුරුෂ දාන වලට වැටෙන. ඒ කියන්නේ අරයා ඒක දෙන්නේ ඔන්න ඔයක දීලා දාන්න කියලා ඉවරලා ඒ වගේ අදහසකින් දෙන්නේ. ඒකෙන් මේ මහා ජීවිතයට යහපතක් සැපයක් උදා වෙනවා කියන කාරණාව ගැන එහෙම අදහසක් නැහැ. එහෙම පිළිගැනීමක් විශ්වාසයක් නැහැ. සමහරලාට අර අන්ධ විශ්වාසයෙන් දන් දෙනවා නිකන් මට මේකේ මහා යහපතක් වෙයි කියලා ඉවරලා මොකක් හරි නිකන් අයින් කරන අදහසකින් දන් දෙනවා. ඒතකොට එයා තමන්ගේ මානසිකත්වයට රැවටලා තියෙන්නේ. එතකොට තමන්ගේ ඒක දෙනකොට පවත්වන චේතනාවල කුසල් අකුසල ස්වභාවය එයා හොඳට තේරුම් ගන්න ඕනේ. මගේ හිතේ මෙතන දැන් කුසලයක්ද ක්‍රියාත්මක වෙන්නේ අකුසලයක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා ওই කාරණාවල්දී ඇතරම බොහෝ දෙනෙක් රැවටෙනවා. එහින්ද ඔබ කුසල් අකුසල් පිළිබඳව මනාව විග්‍රහ කරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම සත්පුරුෂ අසත්පුරුෂ භාවය පිළිබඳව මනාව තේරුම් ගන්න විග්‍රහ කරගෙන තිබ්බොත් විතරයි එයාට පරණ දෙයක් දෙනකොට ඒක සත්පුරුෂ දානයක් විදිහට දෙන්න හැකියාව තියෙන. නැත්නම් බොහෝ දෙනෙක් 99%ක්ම වගේ පරණ දෙයක් දෙනකොට ඒක අසත්පුරුෂ දාන වලටම තමයි වැටෙන්නේ. මේකෙන් වැළකෙන්න තියෙන හොඳම දෙය විදිහක් තමයි මේ හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න හොඳ දෙයක් දන් දෙන්න. ඒ කියන්නේ හොඳ දෙයක්, ප්‍රයෝජනවත් දෙයක්, අලුත් දෙයක් දෙන්න උත්සාහවත් වෙන්න. එතකොට ආන් එතකොට Tamanට තේරෙයි Tamanගේ හිත පිටිපස්සට අදින ස්වභාවය. ඒකට අකමැත්ත උපදිමේ එහෙම බෑනේ, එහෙම කරොත් එහෙම බෑනේ, මෙහෙම අපිට ප්‍රශ්නයක් වෙනවනේ කිය කී එයාගේ හිත පිටිපස්සට අදිනවා. එතකොට එතකොට තේරුම් ගන්න Tamanගේ හිතේ ආත්මාර්ථකාමීත්වයේ පැත්තට නේද මේ අදින්නේ කියන කාරණාව තේරුම් ගන්න. ඒ හින්දා හොඳ දෙයක් ඊට පස්සේ අලුත් දෙයක් ප්‍රයෝජනවත් දෙයක් බල්ල තමයි කෙනෙක් දන් දෙන්න ඕනේ. එහෙම දන් දෙන්න සමහරලාට අපිට එහෙම ඒ විදිහට දෙයක් දෙන්න බැරි අවස්ථාවක් තියෙන්න පුළුවන් ඒ කියන්නේ මෙහෙම කියන්න පුළුවන් අපිට. සමහරලාවට අපිට දැන් ඒ හොඳ දේ දෙන්න ඒ විදිහට අලුත් දෙයක් දෙන්න තරම් අපේ අපේ මුදල් අතින් අඩුපාඩු තියෙන්න පුළුවන්. අපිට එච්චර දෙයක් ලොකු දෙයක් කරන්න බැරිකමක් තියෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී හොඳට තමන්ගේ ඒ කාරණාව විමසලා බලලා නමුත් මේ දැන් අපි දෙන දේ මේක පරණ දෙයක් වුණාට මේක ප්‍රයෝජනවත්නේ මේක ගොඩ කාලයක් ප්‍රයෝජනට ගන්න පුළුවන් යහපතක් තියෙනවනි කියලා දැන දැනගෙන දැකගෙන ඒ දේ එයා දුන්නට ප්‍රශ්නයක් නැහැ අනිත් පැත්තෙන් අහලා විශේෂයෙන්ම අනිත් පැත්තෙන් අහන්න ඕනේ ඒ වගේ කාරණාවකදී අපි හිතමුකෝ මෙතන ස්වාමීන් වහන්සේ නමකට සාංශලක් දන් දෙනවනම් එතකොට සාමින්නාස මෙන්න මෙහෙමයි මංගා මෙහෙම එකක් තියෙනවා මේක හොඳයි ප්‍රයෝජනවත් මේ සාමින්නාස කැමති නම් මට මේක පූජා කරන්න පුළුවන්. දැන් ඔය අහක දාන දේවල් වගේ අදහසින් දන් දෙන කෙනාගේ ස්වභාවය තමයි ඒක බලෙන් ඇඟෙන් ඇඟේ ගහන්නේ. ඒක අර ගන්න මිනිස්සයා ගන්න කැමැත්ත නැහැ බලෙන් ඇඟේ ගහනවා. නෑ නෑ මෙහෙම ගන්න ගන්න මෙහෙමයි මෙහෙමයි ගාලා මේ මොනවා හරි මේ ප්‍රයෝජනට ගන්න පුළුවන් කියලා බලෙන් ඒ කරදරේ අනික් කෙනාගේ ඇඟේ ගහන එකක් තියෙන්නේ. එසකොට ඒ දානයන් අසත්පුරුෂ දානවලට යනවා. ඒ හින්දා මේ ඒ කාරණාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඒ වගේම බොහෝ විට ඒ අපි අපි ඊළඟට ඊළඟ කාරණාවට යමුනොත් එහෙම මෙතනදී වෙලාව අඩු හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසත්පුරුෂ දානේ තව ලක්ෂණයක් තියෙනවා අසත්පුරුෂ කෙනෙක් දන් දෙනකොට ඒක තමයි දානේ ඵල විපාකයේ පිළිබඳව දැකීමකින් තොරව දන් දෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා අනාගමන දිට්ඨිකෝ දානන්දේති කියලා. එතකොට දානේ ඵලයේ විපාකය කියලා කියන්නේ දානය කියන එක කුසලයක්. ඒ කුසලයක් වෙන්නේ මෙන්න මේ හින්දා ඒ කුසලයෙන් මෙන්න මේ වගේ විපාකයක් සකස් කරනවා. එතකොට ඒ විපාකයෙන් තමන්ගේ ජීවිතයට මෙන්න මෙහෙම මෙහෙම යහපතක් සකස් වෙනවා කියලා ඒ එහෙම හැඟීමක් නැහැ. එහෙම හැඟීමක් නැතුව එයා සමහරලාට අසත්පුරුෂ කෙනත් අර අපි කිව්වේ එයත් දන් දෙනවා යම් යම් හේතු මත ඒව දානයේ ඵලයේ විපාකයේ පිළිබඳ දැක්මට අයිති වෙන්නේ අර වෙන මොනවාරි ප්‍රසිද්ධියක් නැත්තම් වෙන මොකක් හරි දෙයක් මේක පොඩි දෙයක් දීලා ලොකු දෙයක් ලබා ගන්න අදහස් අන්න ඒ වගේ මොන මොන හරි අදහස් ටිකක් තියෙන්න පුළුවන් ඒව එකක්වත් දානයේ ඵලයේ විපාක පිළිබඳ දැක්මට අදාළ වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන. බුදුරජාණන් වහන්සේ කියන දානයේ ඵලයේ විපාක පිළිබඳ දැක්ම වෙන්නේ දානය කියන්නේ එකේ ස්වභාවය මොකද්ද? ඒක කුසලයක් වෙන්නේ කොහොමද? කුසලයක් කියලා කියන්නේ මොන මොන හේතු හින්දාද? එතකොට කුසලයෙන් සැප උපදනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ සැප උපදන ධර්මතාවය Taman තුලින් දකින්නේ කොහොමද? ඊට පස්සේ මත්තේ සැප විපාක ලබා දෙනවා කියන්නේ මොකද්ද කියලා අන්න ඒ වගේ අර කුසල් අකුසල් විග්‍රහයේදී අපි කතා කරපු ධර්මතාවයට අනුව ඒක පිළිබඳව දැක්මකින් යුතුව කටයුතු කරනවා නම් අන්න ඒකට කියනවා සත්පුරුෂ දානයක් බවට පත් වෙනවා. එපමණකින් මේක එතකොට අසත්පුරුෂ කෙනා ඒ පිළිබඳව විශ්වාසිකුත් නැහැ. ඒ පිළිබඳව දැක්මකුත් නැහැ. ඒ හින්දා එයා දාන අසත්පුරුෂ දානයක් බවට පත් වෙනවා. ඉතින් මේ වෙලා මේ කාලේ බෞද්ධ සමාජයේ අපි බොහෝ දුරට මේක දකිනවා සමහරලාවට මේ කුසල් අකුසල් පිළිබඳ විග්‍රහය ඒ වාගේම සත්පුරුෂ අසත්පුරුෂ භාවය පිළිබඳ වටහා ගැනීම ඒක තේරුම් අරන් නැති හින්දා බොහෝ බෞද්ධ අය දෙන දානත් බොහෝ වෙලාවට අසත්පුරුෂ දාන බවටත් පත් වෙනවා. අපි දැකලා තියෙනවා සමහරලාවට අසත්පුරුෂ දාන බවට පත් නොවුනට ඒ දානේ ලැබෙන්න ඕනේ ප්‍රතිඵලය ඊටාත්ම අල්ප වෙනවා. විපාකය ඊටාත්ම අල්ප වෙනවා. ඇයි විපාකය අල්ප වෙන්නේ? එයාට ඒ විපාකය බලවත් වෙන විදිහට ප්‍රබල වෙන විදිහට දාන දෙන ආකාරය තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න නැති හින්දා. හොඳයි අපි එහෙනම් ධර්ම සාකච්ඡාවේදී මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. එතකොට ඊළඟ සතියේදී අපි සත්පුරුෂ කෙනෙකුයි සත්පුරුෂ ස්වභාවයේ දාන කොහොමද දෙන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න කල්පනා කරනවා. මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මේ දානය කියන බුදුරයන් වහන්සේලා පඬිතයන් වහන්සේලා බුද්ධිමතුන් ප්‍රශංසා කරන කාරණාව තමන්ගේ ජීවිතයට පමුණුවගෙන ජීවිතේ සැපවත් කරගන්න ධර්මාබෝධයේ පිණිස හේතු උපකාර කරගන්න උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.